චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 භගවතෝ පාදේ සිරසා නිපතිත්වා භගවතෝ පාදානි මුකේන ච පරිචුම්බති පානීහි ච පරිසම්බාහති නාමං ච සාවේති රාජාහං බන්තේ පසේ නදී කෝසලෝති වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේ ජයමග රූපాయని නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ දහම් දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් සමග අපේ පිනතුන් සම්බන්ධ වෙලා සිටින අවස්ථාව. මේ සූත්‍ර ධර්ම දේශනා මාලාව තුළ පින්නතින් නිරන්තරයෙන්ම සිද්ධ වෙන්නේ නිවැරදිම ධර්මය සමාධිගත කරමින් ශ්‍රද්ධා සීල සුත සාග ප්‍රඥාදී විවිධ සීක ධර්මත් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී බල ධර්ම ඉන්ද්‍රිය ධර්ම ආදී අපේ ජීවිතවල උපදවා ගැනීමට ඒ උපදවාගත් ගුණ ධර්ම පවත්වා ගැනීමටත් අවබෝධයක් කරා ඒ ගුණ ධර්ම අරගෙන යා යුතු හැටිත් සාකච්ඡා කරන දේශනා මාලාවක් තමයි මේ මජ්ක්‍ධිම නිකාය මුල් කරගෙන සිද්ධ කරන සූත්‍ර ධර්ම විවරණ ධර්මදේශනා මාලාව. පින්වත්නි අපි මේ වෙනකොට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා 88ක් දේශනා කරලා තියෙනවා අපි පින්නතුන් ශ්‍රවණය කළා තියෙනවා. අද දවසේ අපිට තියෙන්නේ 89 වෙනි සූත්‍රය. 89 වෙනි සූත්‍රය තියෙන්නේ රාජ වර්ගයේ. රාජ වර්ගය කියලා කියන්නේ රජවරු සම්බන්ධව රජවරු කතානායකයා කොට රජවරු මුල් කරගෙන දේශනා කළ සූත්‍ර ධර්ම 10ක් තියෙනවා. අන්නේ සූත්‍ර ධර්ම 10 අඩංගු වර්ගයට කියනවා රාජ වර්ගය කියලා. දැන් පිරිවැජිවරු මුල් කරගෙන සිද්ධ වෙච්ච දේශනා 10ක් අඩංගු වර්ගයට කියනවා පරිබ්බාජක වර්ගය කියලා. ඒ වගේ ගෘහපතිවරු මුල් කරගෙන ගෘහේ වාසය කරන ගෘහපතිවරු මුල් කරගෙන කළ දේශනා 10 අඩංගු වර්ගයට කියනවා ගෘහපති වර්ගය කියලා. ඉතින් අන්න එහෙම තමයි මේ අතීත උතුමන් වහන්සේලා බොහොම අපූර්වට මේ දේශනා සංග්‍රහ කළ තියෙන්නේ. අද දවසේ අපිට කතා කරන්න තියෙන සූත්‍රය 89 වෙනි සූත්‍රය. මේ සූත්‍ර දේශනාව හරීම ලස්සන සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝරත්නය කෙරෙහි ප්‍රසාදයේ එළවන සූත්‍ර දේශනාවක්. අපි දන්නවා ශ්‍රද්ධාව කියන හැඟීම තමයි අනිකුත් බොහෝ කුසල චෛතසිකයන් ජීවිතයට එකතු කරගන්නට හේතු වෙන ප්‍රධානම ගුණ ධර්මය. මේ දේශනාව ලස්සනට ශ්‍රවණය කළොත් මේ දේශනාව හොඳට හැදෑරුවොත් අපිට විශාල ශ්‍රද්ධා මහිමයක් උපදවා ගන්න පුළුවන් ත්‍රිවිධ රත්නය පිළිබඳව. ඒ නිසාම මේ සූත්‍ර දේශනාවට ලස්සන නමක් දීලා තියෙනවා. බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ එකතු කර සකස් කළ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ එකතු කර සකස් කළ චෛත්‍යයක් බඳු සූත්‍රයක්. ඒ නිසා ඒකට කියනවා ධම්ම චේතිය කියලා. බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ එකතු කර සකස් කළ චෛත්‍යයක් වගේ මේ සූත්‍ර දේශනාව. ඒ නිසා මේ සූත්‍ර දේශනාවට කියනවා ධම්ම චේතිය කියලා. මේ ධම්ම චේතිය සූත්‍රය තුල කතා වෙන ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. ප්‍රධානම චරිතය තමයි අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඊළඟ ප්‍රධාන චරිතය තමයි මේ සූත්‍රයට මුල් වුණ රජතුමා තමයි පසේ නදී කොසල් රජතුමා. පසේ නදී කොසල් රජතුමා කියන්නේ මේ සූත්‍ර සාකච්ඡාවට හේතුන කාලය වෙද්දී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කළේ ශාක්‍ය ජනපදයේ මේද තලුම්ප කියන ශාක්‍යයන්ගේ නියම් ගමේ. ඉතින් අන්නේ කාලේ මේ පසේ නදී කුසල රජතුමත් එක්ක මේ දහම් සාකච්ඡා සිද්ධ වෙනවා. ඒ සාකච්ඡා සිද්ධ වෙනකොට පසේ නදී කුසල රජතුමා එතුලාන්ත විශාල පසුතැවිල්ලකින් ගෙවපු කාලයක්. අපි ඒකත් දැනගන්න ඕන. අපේ ජීවිතවලට හරියට වටින ඒ කාරණාව. අපේ ජීවිතවලට එකතු වෙලා ඉන්න අපට හිතේශ්වියන් ඔවුන් සමග අපි ගෙවන ජීවිත ගැන සමහර අපි හීනෙවත් නොහිතන අය ඊර්ෂ්‍යා පරව සහගතව බලනවා. ඊළඟට ඊර්ෂ්‍යාව නිසා ඔවුන් සහ අපි අතර තියෙන හිතේශීත්වය නැති කරන්නට කටයුතු කරනවා. අපිට හීනෙන්වත් හිතෙන්නේ අපි දෙගොල්ල අතර තියෙන මිත්‍රත්වය නැති කරන්නයි, අපිව විඳවන්නයි මේ අය මේවයි කතා කියන්නේ කියලා. අපි ඒ නිසා මොකද වෙන්නේ? ඒ ඊර්ෂ්‍යා පරවසව කටයුතු කරන ඒ අයගේ වචන විශ්වාස කරලා අපේ වටින මිත්‍රත්වයන් අපිට අහිමි කරගන්නවා. පසේ නදී කුසල රජතුමාටත් එවැනි දෙයක් වුණා. අපි කෙටියෙන් මතක් කරන්නම්. පසේ නදී කුසල රජතුමා තරුණ කාලයේ අධ්‍යාපනය ලැබපු කාලේ හරියම හිතවත් මිත්‍රයෙක් හිටියා. ඒ මිත්‍රයාගේ නම බන්දුල කුමාරයා. බන්දුල කුමාරයාත් පසේනදී කුමාරයාත් පසේනදී කුමාරයාත් හරීම හොඳ අඹයහල්වන් වගේ හොඳ මිත්‍රයන්. තරුණ කාලේ මේ මිත්‍රත්වය ගලාගෙන ආවා. කාලයක් ගෑවෑමෙන් කොසල් රජතුමා මිය ගියාට පස්සේ කොසල් රජතුමාගේ පුතා වුණ අපි මේ කතා කරන පසේ නදී කුමාරයා පසේ නදී කොසල් කියන නමින් රජ වුණා. ඒ රජතුමාගේ ප්‍රධාන සෙන්පති තූරයේ දරුවේ බන්දුල සෙන්පතියා බන්දුල කුමාරයා මොකද අතිශයින්ම විශ්වාසවන්ත මිත්‍රයෙක් නිසා කාලයක ඇවෑමෙන් මේ රටේ මේ පසේනදී කොසල් රජතුමාගේ රටේ අධිකරණ විනිශ්චය කටයුතු වලදී කියන්නේ ජනතාවගේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තුළදී ඒ අධිකරණ විනිශ්චයන් වල හරියට අර්බුද හටගත්තා. ඒ අර්බුද හටගත්තට පස්සේ මොකද කළේ? රජතුමා කල්පනා කරනවා මේ අර්බුද සංසිඳන විදියට විශ්වසනීය චරිතයක් අධිකරණ විනිශ්චයට යොමු කරන්න ඕනේ. අන්තිමට මෙතුමා හිතනවා බන්දුල සෙන්පතිය මේකට එකතු කරන්න. බන්දුල සෙන්පතිය ආරක්ෂක අංශෙ හිටිය එතකොට එතකොට සෙන්පතියනේ ප්‍රධාන එතුමා මේ අධිකරණ විනිශ්චය කටයුතු වලට එකතු කරගන්න පසේනදී කුසල එතුමා අදහස් කරනවා. අදහස් කළා මොකද කරන්නේ? එතුමාට ආරාධනා කරනවා. එතුමාත් ඉතින් ඒක පිළිගන්නවා. සෙන්පති තනතුර දරණ අතරේ මොකද කරන්නේ? අධිකරණ විනිශ්චයට දැන් යනවා. අධිකරණ විනිශ්චය හරියට අල්ලාස් දූෂණ වලින් අපිරිසිදු වෙලා තිබ්බේ. මෙතුම ගියාට පස්සේ මොකද උනේ? ඒ හැම අල්ලාස් දූෂණ ගැනීමක්ම ටිකෙන් ටික ටිකෙන් ටික කරගන්න බොහෝ විනිසුරුවන්ට අවස්ථා නැතින පටන් ගත්තා. ඒ තුලේ විනිසුරුවන්ට අධික තරහක් ආවා බන්දුල සෙන්පතියත් එක්ක. එය මොකද කළේ එකතු වෙලා කතා වෙලා බන්දුල සෙන්පතියා සහ පසේනදී කුසල රජතුමා බිඳෙන්නට හේතු වෙන කේලම් කියන පටන් ගත්තා. ඒකම මුලින්ම සඳහන් කළේ අපේ ජීවිතවලට සමීප වෙන සමහර හිතේශීයන් සහ අපදිහා බලලා ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන්නේ කවුද කියලා අපිට හේන හිතා ගන්න බෑ. සමාජයට අපි ගොඩාක් විශ්වාස කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපේ සමහර මිත්‍රත්වයන් විඳවන්න කටයුතු කරන්නේ. ඒ අපි හොඳට තේරුම් ගන්න ඕන. පසේ නදී කොසල් රජතුමාට ඒක තේරුම් ගන්න බැරි වුණා. අර විනිසුරුවරයන්ගේ පෙළඹවීම මත පසේ නදී කොසල් රජතුමා හිතනවා අදහස් කරනවා මේ බන්දුල සෙන්පතියා සහ බන්දුල සෙන්පතියට හිටියා පුත්තු 32ක් හොඳ තරුණ යුද්ධ සෙන්පතියෝ වගේ චරිත දක්ෂයෝ පසේ නදී කොසල් රජතුමා හිතනවා බන්දුල විතරක් මරලා හරියන්නේ මෙයාගේ පුත්තු ටිකටත් ඒ ඉරණමම දෙන්න ඕනේ නැත්තම් මට ලොකු අවාසියක් වෙනවා මොකද කේලම් අහලා දැන් හිත ඔළුව නරක් වෙලා තියෙන්නේ අවසානයේදී මොකද කරේ යම් කිසි ප්‍රදේශයක විශාල කැරැල්ලක් ඇති වෙලා කියලා ඒක සංසිඳවන්න කියලා සෙන්පතියත් ඒ පුත්තු 30 දෙනාත් ඊළඟට යෝධයෝ විශාල පිරිසක් යවනවා. හැබැයි යෝධයන්ට උගන්වලා යන්නේ මේ පිරිස ඝාතනය කරන්න කියලා. අන්තිමට ඒ කට්ටිය කරනවා. ඒ සෙන්පතියාගේ සහ පුත්තු 32 දෙනාගේ මරණය තමයි අර බන්දුල මල්ලිකාවට අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙද්දී හසුන් පතක් ගෙනල්ලා පණිවිඩ කරුවෙක් ලබා දුන්නේ. මේ සිද්ධිය වුණාට පස්සේ හැබැයි මහ පුදුම දෙයක් වුණා සැබෑ තතු මතුවෙන්න පටන් ගත්තා. පසේනදී කොසල් රජතුමා දැනගත්තා මම මරවල තියෙන්නේ මට අතිශයින්ම ලෙන්ගතෝ කටයුතු කරපු බන්දුල සෙන්පතිය සහ පුත්තු ටික කියලා. ඔවුන් නිර්දෝෂ බව ඔප්පු වුණා. ඊට පස්සේ පසේනදී කොසල් රජතුමා යනවා බන්දුල මල්ලිකාව සහ අර පුතුන්ගේ භාර්යාවරු හමු වෙන්න. පුදුමේ කියන්නේ හැම දිනෙකම තෙරුවන් සරණ ගියපු ශ්‍රාවිකාව ඒ හැම දිනෙකම පසේනදී කොසල් රජතුමාට සමාව දෙනවා. අන්න එදා ඉඳලා මෙතුමා දරා ගන්න බැරි චිත්ත පීඩාවකින් හිටියේ. ඔව් අපි අපේ ජීවිතේ දාලා බැලුවොත් එහෙම අපිත් එක්ක එකට හිටපු දුක සැප බෙදාගෙන හිටපු අපේම යහළුවෙක් එහෙම නැත්නම් තමන්ගේ එහෙලියා ඇතුළු යම්කිසි විශ්වසනීය පිරිසක් ඝාතනය කරන්නට කටයුතු කරලා පසුකාලීනව ඒ ඝාතනය වැරදි කියලා අපිට දැනුණොත් ඒක වැරදීමකින් සිද්ධ කරපු දෙයක් කියලා දැනුණොත් එහෙම ඒක මේ පොඩ්ඩක් අපිට දැනෙන්න තේරුම් ගන්න අපි මේ කියන්නේ පින්නත් බලන කොච්චර පශ්චාත්තාවයක් එයිද පසේනදී කොසලතුමාට ඒ සෙල්පතියා සාතිස් දෙදෙනාගේ ඝාතනය සිදු කරාට පස්සේ ඒකේ ඒ අයගේ නිර්දෝෂීභාවය දැනගත දවස් ඉඳලා සඳහන් කරනවා නාට්‍ය ගීත වාදිත කියන කිසියම් නැටුමකින් මේ හිත සතුටකටපත් වෙන්නේ නැහැ. කිසිම වාදනයකින් මේ හිත සතුටකටපත් වෙන්නේ නැහැ. කිසිම ගායනයකින් මේ හිත සතුටකටපත් වෙන්නේ නැහැ. වල්මත් වෙලා වගේ තමයි පසේනදී කොසර රජතුමා ඉඳලා තියෙන්නේ. එච්චර ඒක වේදනාත්මක අත්දැකීමක් වෙලා. මෙන්න මෙහෙම ඉන්න කාලෙක තමයි පසේ නදී කොස් රජතුමා දවසක් ජංගා විහාරය සඳහා ඒ කියන්නේ කෙන්ඩවල පහසුව සඳහා ඇවිදින් එක්තරා වනලැහැබකට යනවා. වනලැහැබක් අසල ජංගා විහාරයේ යෙදෙනවා. මෙන්න මෙහෙම ජංගා විහාරයේ යෙදෙනකොට ඒ පරිසරයේ තියෙන හුදකලාවත් එක්ක නිහඬ බවත් එක්ක සොඳුරු බවත් එක්ක පසේ නදී කොසල් රජතුමාට සිහිපත් වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අනේ මගේ බුදුරජාණන් වහන්සේත් මේ හුදකලාවට හරිම කැමතියි. හුදකලාවට ප්‍රිය කරනවා. හුදකලාවේ අගය දේශනා කරනවා. එතුම බලනකොට එතන හිටියා දීඝ කාරායන කියන සෙන්පතියා. මේ දීඝ කාරායන කියන්නේ මැරුණු බන්දුන සෙන්පතියාගේ බෑන කෙනෙක්. හැබැයි ඒ බෑන නම් බොහොම තරහෙන් හිටියේ තමන්ගේ මාමණ්ඩිය සහ ඒ අනිකුත් සහෝදරයෝ ටික ඝාතනය කිරීම සම්බන්ධව. රජතුමාගෙන් කොයි වෙලේක හරි පරිගන්නව කියන අදහසින් තමයි මේ සෙන්පති තනතුර බාරගත්තේ. පසේ නදී කොසල රජතුමා සඳහන් කරනවා දීඝ කාරායනට මේ වෙලාවේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? අටුවාවේ සඳහන් කරනෝ පින්නත්නි මේ පසේලදී කොසල් රජතුමා කියන්නේ අපේ පිළිතුරුත් දන්නවා ඒ මල්ලිකා දේවියගේ ස්වාමියා පසේලදී කොසල් රජතුමා කියන්නේ එතුමා බොහෝ සෙයින්ම බුදුරජාණන් වහන්සේට කැමති ශ්‍රාවකෙක්. ඔය තියෙන කෝසල සංයුක්තය කියලා තියෙන්නේ දේශනා කිහිපයක් එකතු කරපු සංයුක්ත නිකායේ එක දේශනා මාලාවක්. ඒත් මේ කොසල් රජතුමා මුල් කරගෙන සිද්ධ වෙච්ච දේශනා. ඊළඟට පියජාතික කියලා සූත්‍රයක් තියෙන්නේ. අර මල්ලිකාවකින් අහන්නේ මේ ලෝකේ වැඩිපුරම ඔයා කාටද ඔබ වැඩිපුරම ප්‍රිය කාටද කියලා අහපු ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒ වගේ පසේනදී කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේත් එක්ක ගොඩක් සමීපව කටයුතු කරපු රජ කෙනෙක්. ඉතින් අර හුදකලා පරිසරය දැක්කට පස්සේ හිතේ දැවෙමින්, තැවෙමින්, පිච්චෙමින් ඉන්නේ ආවර්ජනා වුණා බුදුරජාණන් වහන්සේ දීඝ කාරායන කියන සෙන්පතියෙන් අහනවා මේ කාලේ බුදුරජාණන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා. ඒ දීඝකාරායන කියන සෙන්පතිතුමා ඇතුළු පිරිස හැම තිස්සෙම කොසල් රජතුමාගේ තියෙන මිත්‍රත්වය නිසා කරුණාකාරණා හොයමිල්ලු ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ කාලේ කොහෙද ඉන්නේ මේ කාලේ කොහෙද ඉන්නේ කියලා. ඒ නිසා මේ දීඝකාරායන දැනගෙන හිටිය බුදුරජාණන් වහන්සේ මේ කාලේ වැඩ ඉන්නේ සාක්‍ය ජනපදයේ මේද තලුම්ප සාක්‍යයන්ගේ නියංගමේ බව. කොසල් රජතුමා සඳහන් කරනවා දේවයන් වහන්සේ මේ කාලේ සම්මා සම්බුදුන් වහන්සේ වැඩ ඉන්නේ මේද තලුම්ප කියන නියම් ගමේ. එතෙන් යන කොච්චර දුරද කියනවා අහනවා. එතකොට කියනවා යොදුන් තුනක් දුරයි කියනවා. ඊට පස්සේ කියනවා යාන සකස් කරන්න එහෙම නැත්නම් ඒ රත සකස් කරන්න මට බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යන්න ඕන කියලා. පස්සේ මොකද කරන්නේ දීඝකාරායන ඇතුළු ඒ පිරිසත් කොසල් රජතුමත් බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට මේද තලුම්ප කියන මේ නියම්ගමට වඩිනවා යනවා. නියම්ගමට ගිහිල්ලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන ආරාම භූමියට ලං වෙනවා. ආරාම භූමියට ලං වෙලා ඒ යානෙන් බැහැලා යාන කියන වචනයක් තමයි පාවිච්චි කරලා තියෙන සූත්‍ර දේශනාවේ යානෙන් බැහැලා ඊළඟට මොකද කළේ දීඝකාරායනට තමන්ගේ කඩුවයි ඔටුන්නේ මේ හැම දෙයක්ම දීලා තනියම හුදකලාවේ ආරාම භූමියට ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොට උන්වහන්සේ දකිනවා අපේ බුදු පියාණන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා අභ්‍යවකාශය අභ්‍යවකාශය කියන්නේ මේ එලිමහන කියන එක. එලිමහනේ සක්මනේ දෙනවා. ඉතින් මේ සක්මනේ දෙන ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා විමසුවා බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ කොතනද වැඩ ඉන්නේ? එතන සඳහන් කරා රජතුමනි බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ විහාරයේ වැඩ ඉන්නේ. ඔබතුමා ගිහිල්ලා පොඩ්ඩක් උගුර පාදලා දොර අගුලට හිවීර තට්ටුවක් දාන්න. ඊට පස්සේ මේ පසේනදි කොසල් රජතුමා මොකද කළේ? අර සක්මනේදන ස්වාමීන් වහන්සේලා දිහා බල බල බල හරිම සන්තෝෂයෙන් සංඝයා වහන්සේනේ හමුවේ බොහෝම සතුටටපත් වෙච්ච රජ කෙනෙක්. ඊට පස්සේ මොකද කළේ? විහාරයට ගිහිල්ලා එක සැරයක් උගුර පාදලා දොරට තට්ටු කළා. අටුවාවේ සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඇතුලේ වැඩ හිටපු අවස්ථාවක තමයි දොරට තට්ටු කළේ බුදුරජාණන් වහන්සේගේ 이르දි බලයෙන් දොර විවරුණා කියලා. ඊට පස්සේ හරි පුදුම දෙයක් වෙනවා. දොර විවරණ වෙනවත් එක්කම පසේනදී රජතුමා ඉක්මනට ඉක්මන යන බුදුරජාණන් වහන්සේ ළඟට. බලන්න දේශනාවේ මෙහෙමයි තියෙන්නේ. පතකෝ රාජා පසේනදී කොසලෝ විහාරම් පවිසිට්ඨා. අර විහාරෙකට ඇතුල් වුණ දැන් බුදුරජාණන් වහන්සේ වැඩෙන්නේ. භගවතෝ පාදේ සිරසා නිපතිත්තා. තථාගතයන් වහන්සේගේ සිරිපා අල්ලගෙන ඒ සිරිපාවල හිස තැබුවා. භගවතෝ පාදානි මුකේනච පරිචුම්බති. ඒ බුදුරජාණන් වහන්සේගේ දෙපා දෙයතින් අල්ලගෙන සිඹින්න පටන් ගත්තා. පානිහිච පානිහිච පරිසම්බාහති නාමංච සාවේති රාජාහම් බන්තේ පසේනදී කෝසලෝ දෙයතින් ඒ සිරිපා සම්බාහනය කරමින් ඊළඟට සිවිමින් සඳහන් කරනවා සාමීනී භාග්‍යතුන් වහන්ස මම පසේනදි කොසල් රජතුමා මම පසේනදි කොසල් රජතුමා මේ හැඟීම අපට තේරුම් ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දුතු මාත්‍රේම එතෙන්ට දුවගෙන ගිහිල්ලා රටේ ඉන්න රජතුමා අවුරුදු 80 එතකොට වයස බුදුරජාණන් වහන්සේ ළඟට ඉක්මනට ගිහිල්ලා එතන දණින් වැටිලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා දෙයතින් අල්ලගෙන ඒව සම්බාහනය කරමින් සිඹින තරම් හැඟීමක් අපිට ඒක ඇතුළේ ගොඩාක් කතා තියෙනවා. එකක් තමයි මෙතුමාගේ බුදුරජාණන් වහන්සේ ගැන ඇතුළාන්ත හැඟීම. අපි උනම් බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලානේ. බුදුරජාණන් වහන්සේ මට මේ ලෝකේ කිසිම සරණක් නැහැ. පසේනදී කොසල් රජතුමා තරම් අපි අසරණ වෙලා නැති වෙන්න පුළුවන් එවෙච්ච පාපයට අනුකූලව. එහෙම නැතත් අපේ ජීවිතයේ තියෙන මේ සමහර දුක් සමහර අයගේ රැවටීම් හමුවේ ඇතිවෙච්ච අසරණකම් වලට බුද්ධ වන්දනා කරද්දී පවා සමහර අය වැතිරිලා වගේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ අර මගේ අසරණකම් වලට ඉන්නේ ඔබ වහන්සේ විතරයි බුදුහාමුදුරනේ කියලා පපුවෙන් වෙන හැඟීමක් එක්කනේ. අන්න ඒ වගේ අර තමන්ගේ දයාබර මිත්‍රයා සහ තමන්ති තාම හිතවත් හිටපු දරුවෝ ටිකක් වගේ අර කුමාරෝ 32 දෙනාම ඝාතනය කිරීමෙන් වෙහෙසටපත් වෙලා කිසිම දෙයක හිත ඇලෙන්නේ නැතුව අසරණ වෙලා හිටපු මේ පසේනදී කොසල් රජතුමාට බුදුන් වහන්සේ දැනෙච්ච හැටි අපිට හිතා ගන්න බෑ. ඉතින් යොදුන් 3ක් ගෙවාගෙන කිලෝමීටර එතකොට 16 3ක්නේ. ගෙවාගෙන මේ අවුරුදු 80ක් වෙච්ච මේ රජතුමා බුදුරජාණන් වහන්සේගේ ළඟට යෑමෙන්ම අපි තේරුම් ගන්න ඕනේ ඒ බුදුන් වහන්සේ අර වනය දකින්නවත් එක්ක මතක් වෙලා කොච්චර හැඟීමක් මොනතරම් හිතට බද්ධ වෙච්ච චරිතයක්ද මේ රජතුමාට බුදු පියාණන් වහන්සේ කියන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ විමසනවා රජතුමනි ඇයි මේ? ඇයි මෙහෙම කරන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ඔබ වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝරත්නයේ කෙරෙහි ධර්මය අනුව ගිය මහා හැඟීමක් තියෙනවා. ධර්මාන්වයක් තියෙනවා. ධර්මය අනුව ගිය හැඟීමක් ඔබ වහන්සේ ගැනත් ධර්මයේ කෙරෙහි මහා සංග්‍රහණය ගැනත් තියෙනවා. ඒක මම මේ ඔබ වහන්සේගේ ශ්‍රීපාල්ලගෙන ඉන්නේ. වහන්සේගේ පාසින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ විමසනවා ඒ මොනවද කියලා. බලන්න මේ පසේ නදී කොහොමද තුමා එතුමාට ත්‍රිවිධ රත්නය කෙරෙහි හැඟීම් පහළ වෙන්නට බලපාපු කාරණා විස්තර කරන හැටි. එතුමා සඳහන් කරනවා ස්වාමීනි මම කාලයක් මේ සමාජය තුළ ජීවත් වෙන කෙනෙක්. මේ සමාජය තුළ මම දැකලා තියෙනවා අන්‍ය ආගම් අන්‍ය දර්ශන අදහන සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. එයාලත් මේ Brahmacharyaවට ඇතුල් වෙනවා. භ්‍රාමචාරික ජීවිතයට යාළුවත් ඇතුල් වෙනවා. හැබැයි මේ භ්‍රාමචාරික ජීවිතේට භාගතුන් වහන්සේ පරියන්තයක් තියෙනවා. ඒ කියන්නේ කෙලවරක් තියෙනවා. සමහර අය අවුරුදු 10යි භ්‍රාමචාරියාව ඉන්නේ. සමහර අය අවුරුදු 20යි භ්‍රාමචාරියාව ඉන්නේ. සමහර අය අවුරුදු 20යි භ්‍රාමචාරියාව 30යි භ්‍රාමචාරියාව ඉන්නේ. එයාලා ආපහු කාමභෝගී ජීවිතයට ඇතුල් වෙනවා. එයාලා සුවඳ වෙනුම් පාවිච්චි කරන්න පටන් ගන්නවා. විසිතුරු ඇඳුම් පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඊළඟට දූ දරුවන් සමග ජීවිතය ගෙවන්න පටන් ගන්නවා. ඒත් භාග්‍යතුන් වහන්සේම ඔබ වහන්සේගේ මේ ශාසනය තුළම අපූර්ව දෙයක් දකිනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඒ ශ්‍රමණයන් වහන්සේලා මේ භ්‍රමචර්යාවට හරීම ආදරේ. හරිම කැමති. ජීවිතේ කෙලවර වෙනකම්ම ඒ පිරිසුදු භ්‍රමචර්යාවෙම ජීවිතය අරගෙන යනවා. අර බාහිර සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වගේ අවුරුදු 10ක් ඉඳලා අවුරුදු 20ක් ඉඳලා අවුරුදු 30ක් ඉඳලා නැවත කාම ලෝකයට යන්නේ නැහැ. පින්නත්නි විනය පිටකේ තියෙනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දවසක් දුර බැහැර ගමනක් යද්දී රෑබෝ වෙලා එක්තරා විශ්‍රාම ශාලාවක නතර වෙන්න වෙනවා. විශ්‍රාම පිණිස සකස් කරපු ගමන් බිමන් යන අයට විශ්‍රාම පිණිස සකස් කරපු යම්කිසි විශාල කාමර සහිත එවැනි ශාලාවක නතර වෙන්න සිද්ධ වෙනවා. ඒ ශාලාවේ නතර වෙන්න ගියාට පස්සේ ඒකේ පාලිකාවක් තමයි ප්‍රධාන මුල්තැන අරගෙන කටයුතු කළේ. යම්කිසි තරුණ ස්වභාවයක් තිබ්බ රෝම කාන්තාවක්. අනුරුද්ධයන් වහන්සේ ගිහිල්ලා ඒ පාලිකාවට සඳහන් කරනවා දැන් හොඳටම රෑබෝ වුණා. මට දැන් මගේ අවශ්‍යතාවයට අනුකූලව ඒ ගමනට යන්න, යදාළ තැනට යන්න වෙලාව නෙවෙයි. විශාල ගිහි පිරිස්සේ මේකේ රාත්‍රී ගත කරනවා. මටත් යම්කිසි කාමරයක්, යම්කිසි කුටියක් ලබා දෙන්න පුළුවන් රෑ ගත කරන්න. එතුමිය කියනවා අනේ කොච්චර හොඳ දෙයක්ද ආර්යයන් වහන්සේ ඔබ වහන්සේට අපි ඇතුල් ගැබේම කුටියක් ඇතුල් ගැබේම කුටියක් ඔබ වහන්සේ වෙනුවෙන් සකස් කරන්නම් කියලා. පිළියෙල කරන්නම් කියලා මොකද කළේ? ඇතුළට වෙන්න කුටියක් අනුරුද්ධයන් වහන්සේට සකස් කළ දුන්නා. අනුරුද්ධයන් වහන්සේ කුටියට ගිහිල්ලා රෑබෝ වෙනකොට මොකද උනේ? අර විස්රාම ශාලාවේ පාලිකාව ඒ කාමරයට එනවා. විනය පිටකේ සඳහන් වෙලා තියෙන්නේ. අලුයම වෙනකම්ම පින්වත්නි ඒ පාලිකාව, ඒ කාන්තාව අනුරුද්ධයන් වහන්සේ පොළඹවා ගන්න උත්සාහ කරනවා. සඳහන් කරනවා අපේ අනුරුද්ධයන් වහන්සේ ඇස් දෙක උස්සලා ඒ ජීවිතේ ඒ කාන්තාව දිහා බලලා නැහැ. පාන්දර වෙනකොට මේ කාන්තාව සිහි උපදිනවා. දෙපා ළඟ වැඳ වැටලා සමාවිල්ලනවා. මේ ශාසනික සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එච්චරට පින්වත්නි පිරිසුදු භ්‍රමචර්යාවට ආදරය කරනවා කැමති ඉතින් මේ පසේනදී කොසල් රජතුමා සඳහන් කරන ශාමීනි භාග්‍යතුන් වහන්සේ ඒක මට හරිම ආශ්චර්යයක් මම ඒක දකිනකොට මට ඒක දැනෙනකොට අනේ අපේ ශ්‍රමණයන් වහන්සේලා මේ භ්‍රමචර්යාවට කොච්චර ආදරය කරනවද මට ඔබ වහන්සේ ගැන ගෞරවය ඇති වෙන්නේ මට ධර්මයේ ගැනයි ගෞරවය ඇති වෙන්නේ. මට ඒ සුපටිපන්න මහා සංඝරත්නය ගැන ගෞරවය ඇති වෙනවා. ඊළඟට සඳහන් කරනවා පින්වත්නි ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ තව කාරණාවක් තියෙනවා. මම මේ සමාජයේ දකිනවා බොහෝ කාලයක් මේ සමාජය ඇසුරු කළ 80 වයසට ආපු කෙනෙක් වශයෙන් මෙතුම සඳහන් කරනවා යම් යම් කරුණු කාරණාවලදී යම් යම් කටයුතු වලදී රජවරු රජවරු එක හරියට විවාද කරනවා. විවාද කියලා කියන්නේ පින්නත් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ වචන කියා ගන්නවා. අර පැත්තෙන් එක වචනයක් කිව්වොත් ඒ පැත්තට රිදෙන්න මේ පැත්තෙන් තව වචනයක් කියනවා. එතකොට අර පැත්තෙන් ආපහු මේ පැත්තට රිදෙන්න වචනයක් කියනවා. ඒවට කියනවා විවාද කියලා. මේ රජතුමා සඳහන් කරන ශ්‍රාමිලි භාගතුන් වහන්සේ මේ විදිහට රජවරු රජවරු සමග විවාද කරනවා. ශාස්ත්‍රීය වංශිකයෝ ශාස්ත්‍රීය වංශිකයොත් එක්ක විවාද කරනවා. බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයොත් එක්ක විවාද කරනවා. ගෘහපතියෝ ගෘහපතියෝ එක්ක විවාද කරනවා. මව පුතා සමග විවාද කරනවා. පුතා මව සමග විවාද කරනවා. පියා පුතු සමග විවාද කරනවා. පුතු පියා සමග විවාද කරනවා. සහෝදර සහෝදරියෝ ඔවුන් ඔවුන් සමග විවාද කරනවා. ඒ තාශ්චර්යයක් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රමණයන් වහන්සේලා. ඒ සුපටිපන්න ශ්‍රාවක සංඝ රත්නය. සමග්ගා මේ ශාසන ජීවත් වෙන්නේ හරීම සමගියෙන්. හැම මොහොතකම යහපත් දෙයට එකතු වෙනවා. සමගි සම්පන්නයි. සම්මෝධමානා අනේ උන්වහන්සේලා හරීම සන්තෝෂෙන් තමයි ජීවත් වෙන්නේ. අවිවදමාන උන්වහන්සේලා ඔවුනොවුන්ට විරුද්ධ වචන කියාගනිමින් ජීවත් වෙන්නේ. කීරෝද කීබුතා උන්වහන්සේලා කිරි වතුරය වගේ හොඳට එකතු වෙලා ජීවත් වෙනවා. ගැළපිලා ජීවත් වෙනවා. ඒ විතරක් මේ භාගතුන් වහන්සේ සංඤ්ඤ මඤ්ඤම් පිය චක්කෝ හි සම්පසන්තා විහෙරත. උන්වහන්සේලා ඔවුනොවුන් කෙරෙහි ප්‍රිය ඇසින් බලමින් මම ජීවත් වෙන්නේ. ඒක නෙමෙයි ආරාමයට ඇතුල් වෙද්දී අර සක්මනේදල හිටපු සාමින්හන්සලා දිහා මේ වත්පිළිවෙත් කරන සාමින්හන්සලා දිහා හොඳට බල බල තමයි මේ පසින රජතුමා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු විහාරයට එන්නේ. ඊළඟ දීර්ඝ කාලයක් මේ ශාසනය ඇසුරු කරලා සංඝයා වහන්සේ ගැන හොඳ අවබෝධයක් මෙතුමට තිබ්බා. ශාමීනි භාගතුන් වහන්සේ බුද්ධ ශාසනයෙන් තොරව වෙනස් ශාසනයක මේ සමගිය දකින්නේ මේ සතුට දකින්නේ මේ ගැළපීම දකින්නේ මේ ඕනෝන්ට ප්‍රිය ස්වභාවය මන් දකින්නේ චූලගෝසින සූත්‍රයේ පින සඳහන් වෙන්නේ අනුරුද්ධයන් වහන්සේ කිම්බිල ස්වාමීන් වහන්සේ බද්දී කියලා ස්වාමීන් වහන්සේලා තුන්නම ගෝසිංහ සාලවණේ වැඩ වාසය කරේ කිරි වතුර වගේ හොඳට ගැලපෙලා. ඔවුනොවුන් කෙරෙහි ප්‍රියයසින් බලමින් බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා ඒ උන්වහන්සේලාගේ ජීවත් වීම අගය කරන්නේ. මේ රජතුමා සඳහන් කරනවා අන්න ඒ ಗುಣ දකිද්දී මම ඔබ වහන්සේ ගැනයි පැහැදෙන්නේ. බලන්න අපේ සමහර දරුවෝ දුර වෙන්න පුළුවන් පුතාල වෙන්න පුළුවන් ඉතාම ගුණ යහපත් ජීවිත ගත කරද්දී ඒ දරුවෝ දිහා බලන සමහර අය මොකද කියන්නේ? මේ දරුවන්ගේ අම්මා කවුද දන්නේ නැහැ. මේ දරුවන්ගේ තාත්තා කවුද දන්නේ හරියම ගුණ යහපත් ඇති නැත්නම් ළමයි මෙහෙම වෙන්නේ කොහොමද? බලන්න දරුවන්ගේ ගුණ යහපත් ජීවිතය තුළින් අම්මල තාත්තලාට ගැන පැහැදෙනවා. අන්‍ය වගේ සඳහන් කරනවා බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ මේ ගෙවන ජීවිත ස්වභාවය දිහා බලද්දී ඒ ධර්ම ස්වභාවය දිහා බලද්දී මට ඔබ වහන්සේ ගැන පැහැදීම තියෙනවා. ධර්මය ගැන පැහැදීම තියෙනවා. මේ ධර්මයේ ශක්තියෙන් මෙවැනි ජීවිත ගෙවන්නේ. ඊළඟට සුපටිපන්න මහා සංඝරත්නය ගැන මට පැහැදීම ඇති වෙනවා. ඊළඟට සඳහන් කරනු පින තුන්වෙනි කාරණාව. භාග්‍යතුන් වහන්සේ මම ආරාමෙන් ආරාමට යන කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය වැඩ වාසය කරන ආරාමෙන් ආරාමට විතරක් නෙවෙයි ආන්‍ය බ්‍රාහ්මණයන්ගේ ආන්‍ය පිරිවැජියන්ගේ ඒ ආරාම වලටත් යන රජ කෙනෙක් නේ. සමහර අවස්ථාවල එතුමාගේ සමහර රාජකාරී කටයුතු වලටත් එහෙම යනවා ඇති. කොහොම හරි මෙතුම සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මම ආරාමෙන් ආරාමයට යන කෙනෙක්. මම දකින්න අන්න ශාසනවල ඉන්න ශ්‍රාවකයෝ. භාග්‍යතුන් වහන්සේ ඒ අය හරිම කුරුසයි. ඒ අය හරිම රළුයි. ඊළඟ දුර්වර්ණ වුණ රළු වුණු ඊළඟට පඳු පාටින් යුක්ත නාරයිල් පුණු සිරුරු ඇති දකින්නයට ප්‍රසාදයේ ඇති වෙන්නේ නැති ස්වභාවයක් තමයි තියෙන්නේ ඒත් භාග්‍යතුන් වහන්සේ ඒ වගේම මට හිතෙනවා ඒ අයගේ දර්ශනේ දැක්කට පස්සේ ඒ අය කැමැත්තෙන් නම් නෙවෙයි මේ Brahmachari ජීවිතේ ගෙවන්නේ එයාලගේ මූණ දැක්කම හිතෙන මොනවා හරි වරදක් කරගෙන වගේ කිසිම ප්‍රසන්න ගතියක් නැහැ. මම වෙලාවකට ගිහිල්ලා අහනවා ඔබ වහන්සේලා ඇයි ඔහොම කෘෂ වෙලා වගේ? ඇයි මුණ සතුටක් නැත්තේ? එතකොට සමහර අය කියනවා අනේ මේ කුල પરම්පරාව වලින් එන රෝගයක් අපිට තියෙනවානේ. ඒකයි කියලා. හැබැයි භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ සුපටිපන්න ශ්‍රාවක සංඝරත්නය හත්ත පහට්ටා. උන්වහන්සේලා හරීම තුතු පහටුයි. හරිම සතුටුදායක ස්වභාවයක් තියෙන්නේ. උදග්ගු දග්ගා ඔද වැඩුණු ස්වභාවයක් තියෙන්නේ. අභිරත රූපා හරිම ප්‍රසාද ජනක පෙනුමක් තියෙන්නේ. පීනිතින්ද්‍රියා උන්වහන්සේලාගේ ඉඳුරා හරීම ප්‍රසන්නයි. පිනාගේ ඉඳුරන් තියෙන්නේ. අපෝ සුක්කා පන්නලෝමා පරදවුත්තා මිගභූතේන චේතසා විහරಂತಿ ඒ විතරක් නෙවෙයි මට උන්වහන්සේලා මේ ලද දෙයින් සතුටු වෙමින් ඊළඟට ජීවිත පවත්වාගෙන යන්නට අවශ්‍ය සිව්පසය ලැබුණත් නොලැබුණත් බයටපත් වෙන්නේ නැතුව මේ ගෙවන මේ සතුටුදායක ජීවිතේ දකිද්දි මට හිතෙනවා භාගතුන් වහන්සේ උන්වහන්සේලා මොන හරි අධිගමයක් දකින්න ඇති. සමහරට ධානය தත්ත, සමහර විට මාර්ගඵල தත්ත. අන්න ඒව දකිද්දී සුපටිපන්න ශ්‍රාවක සංඝරත්නයේ දකිද්දී භාග්‍යතුන් වහන්සේ මම පැහැදෙන්නේ ඔබ වහන්සේ ගැන. මොකද ඔබ වහන්සේනේ උන්වහන්සේලට සතුටින් ඉන්න ඒ ක්‍රමවේදය උගන්වන්නේ. දවසක් ආනන්දයන් වහන්සේ ආවාස වැඩ වාසය කරනවා. ආවාසික. ඈත ඉඳලා එනවා සාරිපුත්යන් වහන්සේ. මගේ මතක හැටියට සංයුක්ත නිකාය අම්බපාලි සූත්‍රය වෙන්න ඕනේ. සාරිපුත්යන් ඈත ඉඳලා වඩිනකොට ආනන්දයන් වහන්සේ ආවාසින්දගෙන බලාගෙන ඉන්නවා. පස් සාරිපුත්යන් වහන්සේ ආවාසයට ඇතුළු වුණාට පස්සේ ආවට පස්සේ ආනන්දයන් වහන්සේ අහනවා ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ ඔබ වහන්සේගේ මුහුණ හරියම ප්‍රසාදජනකයි. ඔබ වහන්සේගේ මුහුණේ පැය හරියම වර්ණ సౌందර්යයෙන් යුක්තයි. මොන වගේ විහෙරණයකින්ද මේ කාලේ ඉන්නේ? එතකොට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා සඳහන් කරනවා ආයසුතුන් ආනන්දයන් වහන්සේ මම මේ කාලේ ඉන්නේ අවිද්‍යා දෝමනස්ස දුරු කරමින් කායේ කායනුපස්සීව වේදනාවේ වේදනානුපස්සීව චිත්ත චිත්තානුපස්සීව ධම්මේ ධම්මානුපස්සීව ඒ සතර සතිපට්ඨානයේ තුල වාසය කිරීම තමයි සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රසාද ජනක වර්ණ సౌందර්යයට හේතු වශයෙන් එහෙනම් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. පින්නන්තින් ගෘහස්ත ජීවිතයක් ගත කරන් ඔය ජීවිතවල නිවැරදිව කමඨහන් භාවිතා වෙනවා නිවැරදි කර්මස්ථාන භාවිතා වෙනවා නම් ඒ කර්මස්ථාන භාවිතාව තුළින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් අනිවාර්යයෙන්ම යට වෙනවනේ දුරු වෙනවනේ රාග දේශ මොහ ආදී කෙලෙස් ධර්ම දුරු වෙනවනේ එතකොට ඔය ඇත්තන්ගේ ජීවිතත් ඔය ඇත්තන්ගේ මුහුණුත් ප්‍රසාද ජනක වෙනවා ප්‍රසන්න වෙනවා තලලු වෙන්න පුළුවන්. හැබැයි ප්‍රසන්නයි. ප්‍රසාද ජනකයි. ඒ ධර්මය පුරුදු කරනකොට ඒ ධර්මය භාවිතා කරන චිත්ත චෛතසිකෝ හේතු වෙලා රූපේ සිද්ධ වෙන වෙනසක්. අපි දන්නවනේ හිත වෙනස් වෙනකොට රූපේ වෙනස් වෙනවා කියලා. තරහ යනකොට රූපේ වෙනස් වෙන්නේ. අන්න වගේ තමයි. ධර්මයේ තුල වාසය කරද්දී මුහුණු ප්‍රසාද ජනක වෙනවා. මෙතුම මේ සඳහන් කරන්නේ අන්නේ ඒවා දකිද්දී ඒවන් උතුම් මහා සංඝරත්නයේ දකිද්දි මං ඔබ වහන්සේට පැහැර දැන් මේ මොකද්ද මේක සඳහන් කරන්නේ තථාගතයන් වහන්සේලා අච්චර පෙරලි පෙරලි වඳින්න හේතුව මේ සඳහන් කරන්නේ ඊළඟට මෙතුමා සඳහන් කරනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මට අවශ්‍ය නම් කෙනෙක් ඝාතනය කරන්න පුළුවන් මට අවශ්‍ය නම් කෙනෙකුට ඕන දඬුවමක් දෙන්නත් පුළුවන් මට අවශ්‍ය නම් කෙනෙක් රටින් නිරපන්නත් පුළුවන් මට එච්චර හැකියාවක් තියෙන රජ කෙනෙක්. ඒත් බුදුරජාණන් වහන්සේ මම සමහර අවස්ථාවල පුරෝහිත බ්‍රාහ්මණ මේ මැති ඇමති සෙන්පතිවරු ඇතුළු ඒ විශාල පිරිසත් එක්ක සමහර රාජකීය සාකච්ඡාවලට යොමු වෙනවා. ඒ රාජකීය සාකච්ඡාවලට යොමු වෙද්දී මගේ හිතේ අදහසක් තියෙනවා අනේ හැමදෙනාම මගේ වචන අහනව නම් නිහඬව අපි උනත් එහෙමනේ පින්නත් නේ. අපි උනත් තමන් උනත් පින්නත් නේ තමන්ගේ ජීවිතේ තවත් දෙන්නෙකුට හරි එක්කෙනෙකුට හරි තවත් පිරිසකට හරි යම් කිසි කාරණාවක් කියද්දී තමනුත් හරි කැමති ඒ කාරණාවට අනිත් අය හොඳට අවධානය යොමු කරගෙන ඉන්නවා නම්. හැබැයි අනිත් අය වටපිට බලනවා නම්, බිම් බලනවා නම්, උඩ බලනවා නම් එතකොට මොකද වෙන්නේ? ඒතර වේදනාවක් ඇති වෙනවා. ඇයි මෙයාලා මගේ වචන ගණන් ගන්නෙත්, ගණන කරගන්නෙත් කියලා. අන්න වගේ මේ කොසල රජතුමා සඳහන් කරනවා පෘථග්ජන රජ කෙනෙක් වශයෙන් රජතුමනි රාජකීය විවිධ කටයුතු වෙනුවෙන් සාකච්ඡා කරද්දී සාකච්ඡා පවත්වද්දී මාත් කැමති මගේ හැම අදහසක් මනිත් අය හොඳට අහගෙන ඉන්නවනම් ඒත් රජතුමනි ඔවුන් ඔවුන්ගේ කතා වෙලාවකට මගේ අදහසට එකඟ වෙන්නේ නැහැ හැබැයි වාගිතුන් වහන්සේ ඒකට ඔබ වහන්සේ ඔබ වහන්සේ විශාල පිරිසක් එකතු කරගෙන යම් ධර්ම දේශනාවක් සිද්ධ කරනවා නම් සායනි භාගතුන් වහන්සේ ඒ අවටින හැම කෙනෙක්ම කන් යොමාගෙන ඔබ වහන්සේගේ වචනවලට සවන් දෙන්නේ මම දැකලා තියෙනවා යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් කිවිසුමක් ඇරියත් ළඟ ඉන්න සාමින් වහන්සේ සාමින් වහන්සේට සිහිපත් කරනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන වෙලාව සම්වර වෙන්න කියලා. පින්නාත්ති බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ මිනිසුන් බලාපොරොත්තුනේ ඉන්දෝර කාලයක වැස්සක් බලාපොරොත්තු වෙනවා වගේ. සාගතයකට අහුවෙච්ච පිරිසක් ආහාර බලාපොරොත්තු වෙනවා වගේ. කොයි වෙලේද බුදුන් වහන්සේ බණ කියන්නේ කොයි වෙලේද බුදුන් වහන්සේ බණ කියන්නේ කියලා. ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමනස්යන්ගෙන් කැඩිලා පොඩි වෙලා මිරිකල හිටපු ලෝක සත්‍යෝ. බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලේ එක්රොක් වෙලා රොද බැඳගෙන තමයි කන් යොමාගෙන බණ අහන්නේ. පින්නතුට මතකද? අර අටුවාව සඳහන් වෙන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නම රාත්‍රී කාලේ පමාවල ධර්ම දේශනාවකට එනවා ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන. එළි වෙනකම්ම සිද්ධ කරන දේශනාවක්. ඒ දේශනාවට ඇවිල්ලේ දේශනාව අන් අයට බාධාවක් වෙයි කියලා ටිකක් දුර ඉඳලා කාටවත් නොපෙනෙන්න ගහකට මුවා වෙලා පඳුරකට මුවා වෙලා තමයි බණ ටික අහන්න පටන් අරන් තියෙන්නේ. මොකද ස්වාමීන් වහන්සේ දැක්කට පස්සේ අර උපාසක උපාසිකාව නැගිටලා කලබල වෙනවනේ. ඒ නිසා අනේ ඉතින් මම ප්‍රමාද වෙලා ආවනේ. ඒ නිසා ඉතින් මම කාටවත් කරදරයක් වෙන්නේ නැතුව බණ අහන අයටත් බාධාවක් වෙන්නේ නැතුව මම මේ තෙන්ට වල බණ අහනවා කියලා බණ අහන්දි සර්පෙත් දෂ්ට කරනවා. ඉතින් මොකද කළේ? උන්වහන්සේ කලේ සර්පයා උන්වහන්සේගේ තවිකයට දාගෙන ඒ සතාට හානියක් නොවන විදිහට තවිකයට දාගෙන මොකද සතා ඇතරියොත් අන් අයට කරදරයක් කරන්න පුළුවන් නේ ගිහිල්ලා. බණ ටික අහන වෙලි වෙනකම්. එතකොට ශ්‍රාවකයන් වහන්සේලාගේ බණ එහෙම ඇහුවනම් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඒ කාලේ කොහොම අහන්නේ නැද්ද? ඇත්තටම අපි ඉස්සරහට බුදු පියාණන් වහන්සේ ඇවිල්ලා බණ ටිකක් කිව්වොත් අපි කොහොම අහයිද? ඉතින් මේ රජතුමා සඳහන් කරනවා ඒ ශ්‍රාවකය ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අහන විදිය දැකලා විනතුන මතකද අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේ ඇතුළු ස්වාමින්වහන්සේ 1500ක් වැඩ වාසය කරපු මහා වනාන්තරයකට ජීවක වෛද්‍යවරයා විසින් අරගෙන යනවා එකගෙන යනවා ඉස්ලාම් බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ මහා සංඝරත්නය හමු වෙන්නට අජාසත් රජතුමා රාත්‍රී කාලයේදී යන්නේ. හැබැයි මුළු වනාන්තරයම නිහඬයි. ඉතින් මේ රජතුමාට සැකයි මේ ජීවක වෛද්‍යවරයා මගෙන් පරිගන්නවද්ද මේ හදන්නේ. මොකද ජීවක කියන්නේ බිම්බිසාර රජතුමාගේ පුතෙක් නිසා. ඒ තවත් පුතෙක්නේ. අජාසත් කියන්නේ බිම්බිසාර රජතුමාගේ නීති අනුකූල භාර්යාවගේ පුතා. ඉතින් මේ ජීවකගේ තාත්තා ඝාතනය කිරීමේ තරහට මාව ඝාතනය කරන්නවත්ද මේ නිහඬ වනාන්තරයකට මේ රාත්‍රියේ එකගෙන යන්නේ කියලා බයකුත් වෙනවා ජනක රජතුමාට. මොකද එච්චර නිහඬයි. ජීවක වෛද්‍යවරයා සඳහන් කරනවා රජතුමනි ඈත පේනවදර දිලිසෙන නැත්නම් දැල්වෙන පහන්සිල ආලෝකේ පේනවද? අන්න එතන තමයි කියන බුදු පියාණන් වහන්සේ ඉන්නේ. එතෙන්ට කිට්ටු වෙනකොට මේ අජාසත් රජතුමා දකිනවා රෑ හඳ පායපු අවස්ථාවක් හොඳට හඳ පායලා තිබ්බා වික්ෂුන් වහන්සේලා 1500ක් විතර. ඒ මැද ඉඳගෙන බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. එතකොටම මේ රජතුමාට මොකද හිතෙන්නේ? මගේ පුතක් මෙහෙම වෙනවා නම්. අජාසත් රජතුමාට ඉපදුණු පුතා හැරෙම හිතුවක්කාර පුතෙක්. ඒ පුතාම පසු කාලීනව අජාසත් රජතුමා ඝාතනය කරනවානේ. ඉතින් මේක දකිද්දිම අර නිහඬව කිවිසුමක සද්දයක්වත් නැතුව ඒ පුරහඳ පායතු වෙලාවේ අර දහස් ගාණක් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වට කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන හැටි දැකලා ජාසත් රජතුමාට කියනවා අනේ මගේ පුතත් මෙහෙම නිහඬතාවයට කැමති දරුවෙක් වෙනවනම් පින්වත් නිතින් මේ කොසල් රජතුමා සඳහන් කරනවා සාමීනේ මමත් එහෙමයි ඔබ වහන්සේගේ ධර්ම දේශනා අවස්ථාවල මේ ශ්‍රාවකයන් වහන්සේලා හැසිරෙන ආකාරය දැකලා මට ඔබ වහන්සේ ගැන පැහැදීම තියෙනවා. ධර්මය ගැන පැහැදීම තියෙනවා. සංගරත්නය ගැන පැහැදීම තියෙනවා. ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ඉන්නවා මේ දමදිව ඉන්නවා වාදයට උපන් හපංකම් දක්වන අය. කියලා හරිම පඬිතයි. වාදේ නිපුණත්වයට ගිහිල්ලා. ඔය සත්‍ය කලත් එහෙමනේ. බුද්ධ කාලේ හිටපු බොහෝම වාදවලට දක්ෂ චරිත. ඉතින් එවැනි විවිධ බ්‍රාහ්මණයෝ විවිධ වාදයට දක්ෂ චරිත ඉන්නවා. එයාලා බුදුරජාණන් වහන්සේ යම්කිසි ගමකට යම්කිසි නියම් ගමකට යම්කිසි නුවරකට එනවා කියලා ආරංචි වෙන ගමන්ම වාද කරන්න සැලසුම් හදනවා. අපි මෙහෙම ප්‍රශ්න මෙහෙම ප්‍රශ්න මෙහෙම උත්තරයක් දුන්නොත් මෙහෙම ප්‍රශ්න කියලා සූදානම් වෙනවා. එහෙම සූදානම් වෙලා තථාගත වහන්සේ බුදු පියාණන් වහන්සේ යම්කිසි ගමකට නියම් ගමකට නුවරකට වැඩියට පස්සේ ඔබ වහන්සේ හමුවට ගිහලා වාද කරන්න පටන් ගන්නවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ටික වෙලාවකින් මොකද වෙන්නේ? එයාලා මීහරට පිම්මා වගේ. ඔබ වහන්සේ දේශනා කරන දේ මහගෙන ඉන්න තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒව දකිද්දි භාග්‍යතුන් වහන්සේ මට ඔබ වහන්සේ ගැන මහා හැඟීමක් එනවා. ධර්මයේ මහා සංගරත්නය ගැන මහා හැඟීමක් එනවා. අනේ මෙච්චර වාදයට දක්ෂය පවා නිහඬ කරවන හැකියාවක් ඔබ වහන්සේට තියෙනවා. ඒ විතරක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා මෙහෙම වාදවලට යනවා ගෘහපතියෝ මෙහෙම වාදවලට යනවා ශාස්ත්‍රීය වංශිකෝ මෙහෙම වාදවලට යනවා බ්‍රාහ්මණයෝ මෙහෙම වාදවලට යනවා විවිධ ශ්‍රමණයොත් විවිධ අන්‍ය ශ්‍රමණයොත් යනවා ඒ අය මේ වාදවලට ගිහිල්ලා අර විදියට හික්මිල ශ්‍රවණය කරන විතරක් නෙවෙයි ඊළඟට භාගතුන් වහන්සේ වහන්සේගේ ශාසනය පැවිද්දත් ඉල්ලනවා පැවිද්ද ඉල්ලලේ පැවිදි තුල ප්‍රතිපිළිවෙත් පුරලා ආශ්‍රය සය කරලා යකෝප චේතෝ විමුක්තිය වුණු අරිහත් ඵලයේ සාක්ෂාත් කරනවා. සාක්ෂාත් කළා උන්වහන්සේලා කතා වෙනවා. අතීතයේ අශ්‍රමණව ශ්‍රමණයෙක් විදිහට ජීවත් වුණා. අබ්‍රාහ්මණව බ්‍රාහ්මණයෝ කියලා අපි ජීවත් වුණා තමයි. හැබැයි බ්‍රාහ්මණය නෙවෙයි. ඒත් දැන් අපි සැබෑවට මේ ශාසනයේ බ්‍රාහ්මණය බඩපත් වුණා. ශ්‍රමණය බඩපත් වුණා. ඉතින් ඒව දකිද්දී ඒව ඇහෙද්දී ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ ගැන පැහැදිලිමත් වෙනවනේ. ධර්මය ගැන පැහැදිලිමත් වෙනවනේ. මහා සංඝරත්නය ගැන පැහැදිලිමත් වෙනවනේ. ඊළඟට තව විශේෂ කාරණාවක් සඳහන් කරනවා බලන්න පින්නත් ඒ කියන්නේ ජීවිතයක් ජීවිතයක ශාස්ත්‍රු ගෞරවය සකස් වෙච්ච හැටි. වරින් වර වරින් වර දැකපු දේවල් වගේක් හේතු වෙලා ඒ ටික පෙළ ගැහිලා අවසානයේ ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ පාස් හිඹින්න තරම් හැඟීමක් ඇවිල්ලා. ඉතින් මේ රජතුමා සඳහන් කරනවා ඒ විතරක් නෙවෙයි මගේම යැපෙන මගින්ම යැපෙන ඉසිදත්ත පුරාණ කියලා වඩුව දෙන්නෙක් ඉන්නවා. දවසක් මේ දෙන්නත් එක්ක මට රැයක් ගත කරන්න වුණා යම්කිසි අවස්ථාවක ගමනක් යද්දී. භාග්‍යතුන් වහන්සේ මගේ පැත්තට මගේ හිස පැත්තට දෙපා දාලා ඔබ වහන්සේගේ පැත්තට හිස දැම්මා. ඔබ වහන්සේගේ පැත්තට දෙපා යොමු කරන්න බෑ කියලා. මට එතකොට එතුණ ඔබ වහන්සේ කොච්චර ආශ්චර්යමත් ශාස්ත්‍රුන් වහන්සේ නමක්ද. මමයි එයාලට කන්න දෙන්නේ, මමයි එයාලට මිල ගෙවන්නේ. මගෙන් එයාලා යැපෙන්නේ. ඒත් එයාලා මගේ පැත්තට කකුල් දානවා. ඔබ වහන්සේගේ පැත්තට හිස හරවනවා. මම එතකොට ඒ ඒ ඒ ස්වභාවය අනුව ඔබ වහන්සේකට පැහැදෙනවා. ධර්මයකට පැහැදෙනවා, මහා සංඝරත්නයකට පැහැදෙනවා. ඊළඟට අවසානයේ සඳහන් කරනවා ස්වාමීන් ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ මට ඊළඟ කාරණේ ඔබ වහන්සේකට පැහැදෙන්න. ඔබ වහන්සේ ශාස්ත්‍රීයයි. මමත් ශාස්ත්‍රීය වංශිකයෙක්. ඔබ වහන්සේ කුසල් දනව් වැසියෙක්. මමත් කුසල් දනව් වැසියෙක්. ඔබ වහන්සේ 80 වයස ඇත්තෙක් උතුමෙක්. මටත් දැන් 80යි. මේ කරුණ වලින් මම ඔබ වහන්සේට මේ කරුණින්ම ඔබ වහන්සේට පරම ගෞරව කරනවා. දැන් අපේ සමාජෙත් දැන් සමහර අපි හිතමු දැන් දකුණු පළාතේ කෙනෙක් ඉන්නවා කියලා. ඒ දකුණු පළාතේ කෙනාට දකුණු පළාතේ කෙනෙක් හමුනොත් පිළිඳ පොඩි සතුටක් තියෙනව නේද? අපි හිතමු බස්නාහිර පළාතේ කෙනෙකුට බස්නාහිර පළාතේ කෙනෙක් හමුනාට පස්සේ දෙන්න කතා කරද්දී මෙයා කිව්වොත් මාත් මේ පළාතේ කියලා හරි සතුටුයි. මාත් මේ ගමේ කිව්වොත් තවත් සතුටුයි. අන්‍ය වගේ මේ කොසල් රජතුමා පෘථග්ජන ශ්‍රාවකෙක් වශයෙන් එතුමට හරි සන්තෝෂයක් තිබුණා. මේ බුදු පියාණන් වහන්සේ ශාස්ත්‍රීය වංශිකයි මා ශාස්ත්‍රීය වංශිකයි. බුදුරජාණන් වහන්සේට අවුරුදු 80යි මටත් 80යි. බුදුරජාණන් වහන්සේ කොසල් දනව් වැසිය මමත් ඒ වගේ. භාගතුන් වහන්සේ මට ඒකත් ඔබ වහන්සේ ගැන පැහැදිලිව තියෙන ධර්මය ගැන මහා සංඝරත්නය ගැන හැඟීම තියෙන ඒකත් හේතුවක්. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ පා සිරිපාද දෙයක් වලින් අල්ලලා ඒවා සම්බාහනය කරමින් ඒ දෙපා සිඳින්න තරම් හැඟීමක් එන්නට බලපාපු කාරණා ටික විස්තර කරලා තථාගතයන් වහන්සේට වන්දනාමාන කළ ආදර ගෞරවයෙන් 80 වයස් ඇති මේ පසේනදී කොසල් රජතුමා විහාරෙන් එළියට එනවා. ඊළඟට ආරාමෙන් එළියට එනවා. එළියට එනකොට සෙන්පතිතුමයි ඊළඟට හිටපු සියලුම රාජකීය අනිකුත් පිරිසයි එතනින් රජතුමාගේ ඔටුන්නත් අරගෙන ගිහිල්ලා. එකම එක අශ්වයෙකුත් එකම එක කාන්තාවකුත් ඉතුරු කරලා. පසේනදී කොසස රජතුමා දැනගත්තා දීඝකාරායන ඒ කියන්නේ අර බන්දුල සෙන්පතියගේ බෑනනේ මෙයා මාව ඝාතනය කරන්න තමයි මේ සැලසුම. මම යන්න ඕන අජාසත් රජතුමා ළඟට. මගධ දේශයේ අධිපති අජාසත් රජතුමා ළඟට යන්න ඕනේ. මට එතනින් සැනසෙල්ලක් පිහිටක් ලැබෙයි කියලා එවෙලෙම රස්යාගේ පිට නැගලා අර කාන්තාවත් එක්ක අජාසත් රජතුමා හමු වෙන්න යනකොට මොකද වෙන්නේ? යනකොට නගර දොරටු අහලා මෙතුමාට එදා රාත්‍රියේ ගෙවන්න වෙන්නේ සාමාන්‍යයෙන් අපි කියවන විදිහට අම්බලමක වගේ. රාත්‍රී කාලේ අධික සීතල අවුරුදු 80යි. ඊළඟට යන මගදී ආහාරයට ගන්න උනේ රාජභෝජන නෙමෙයි. සාමාන්‍ය ආහාර ගන්න උනේ. ඒව දිරව ගන්නෙත් නෑ මෙතුමට. වයසත් එක්කනේ. අලුයම් කාලයේ වෙද්දි මොකද උනේ? පසේනදී කොසල් රජතුමා අර කාන්තාව ළඟදීම අර අම්බලෙමම මිය පරලෝ යනවා. ඊට පස්සේ අජාසත් රජතුමා මේක දැනගෙන මහත් හරසරින් පෙරහැරින් ඒ ආදාහන උත්සවය ගත්ත බව වටුවාවේ සඳහන් කරලා තියෙනවා. ඉතින් එතුමා අවසාන දවසේ අතීතයේ වැරදි වුණා තමයි. තමන්ගේම එකට හිටපු මිත්‍රයා, තමන්ට ආදරෙන් හිටපු පුතාලා වගේ ආදරෙන් හිටපු දරුවෝ ටිකක් වැරදි අවබෝධයක් නිසා ඝාතනය කරන්න පෙළඹුණත් ඒ ඝාතනය කිරීම නිසා පිච්චි පිච්චි හිටියත් හැමදේම එපා වෙලා හිටියත් අන්තිම දවසේ තථාගතයන් වහන්සේගේ සිරිපා සිරිපා අල්ලගෙන සිඹ සිඹ වැඳ ගන්නට තරම් අවස්ථාවක් ලැබුණා. ඒ උත්තමයන් වහන්සේ කෙරෙහි පැහැදෙන්නට හේතු වෙච්ච කාරණා එකින් එක එකින් එක එකින් එක මහා ශ්‍රද්ධාවකින් පෙළ ගහන්නට පෙළ ගසන්නට පෙළ ගසමින් බුදු පියාණන් වහන්සේට විස්තර කරන්නට අවස්ථාව ලැබුණා. ඉතින් අපට ඒ තුලින් හිතන්න පුළුවන් ආසන්න මහා කුසල කර්මයක් විදියට. එතුමාගේ හිතේ තිබුණ අසීමාන්තික ශ්‍රද්ධා මහිමය සුගතියකට අරගෙන යන්නට කියලා. ඉතින් එතුමාට අපි පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. මේ සූත්‍ර දේශනා තුළින් අපේ පිළිතුරේ යම් තාක් කුසලයක් නැතුණාද? දේශනා කරන අපට කුසලයක් නැතුණාද? ඒ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ එකතු කරලා සකස් කළේ ධම්ම චේතිය කියන. ඒ ධර්ම පරියාය අද අපට අහන්න ලැබුණේ පසේනති කුසල රජතුමා නිසා. එතුමාගේ හිතේ ගලාගේ ශ්‍රද්ධාවයි ධම්ම චේතිය කියලා මේ සූත්‍ර දේශනාව ඒ සංගීතකාරක මහරහතන් වහන්සේලා සංග්‍රහ කළේ. මේ දේශනා අවසානයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කරනවා උග්ගන් හාත වික්කවේ ධම්මචේතියානි. පින්නත් මහණෙනි මේ ධම්මචේතිය ඉගෙන ගන්න. මේ පසේනදී කොසල් රජතුමාගේ ධර්මපරියාය ඉගෙන ගන්න. පරියා පුනාත වික්කවේ චේතියානි. මේ ධර්මපරියාය උහුණු කරන්න. ධාරේත භික්ඛවේ ධම්ම චේතියානි. පින්වත් මහණෙනි මේ ධර්ම චේතිය, මේ ධර්ම චෛත්‍ය බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ පෙළ ගැහුණු මේ චෛත්‍ය දරා ගන්න අත්ත් සංහිතාවි භික්කවේ ධම්ම චේතියානි ආදි බ්‍රහ්මචර්යකානි මේක හරීම අර්ථ සහගතයි අර්ථ සංහිතයි අර්ථවත් ඒ විතරක් නෙවෙයි මේක නිවනට පවා හේතු වෙන උතුම් ධර්මචේතියක්. ඉතින් ස්වාමීන් වහන්සේලා සාදු සාදු කියලා පසේදී කොසල් රජතුමාගේ හදවතේ ගලා ගියපු ධර්ම ගංගාව අනුමෝදන් වුණ බව සූත්‍ර දේශනාවේ විග්‍රහ කර තියෙනවා. ඔබ අප හැම දිනාට මේ ධර්ම පරියාය ධර්ම අවබෝධය පිණිසම අපේ චිත්තසංතානවලත් ඒ පසේනිත කොසල් රජතුමාගේ හිතේ සැකසුණු ධර්ම චේතය සකස් වීමටම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් දේශනා අවසන් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති